ධර්ම සාකච්ඡාව. මෙම ධර්ම සාකච්ඡාවට සහභාගී වන්නේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ පිණිස පංච උපාදානස්කන්ධය සහ පංචස්කන්ධය යන දෙක අතර සම්බන්ධතාවය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් සංකත මදි සංකරොන් තීති සංඛාරා කියලා පොදුවේ විග්‍රහයක් තියෙනවා සංකත මදි සංකරොන් තීති සංඛාරා සංකතේ සකස් කරනවා සංකතේ කියන්නේ කොමන්ද හේතු ප්‍රත්‍යයෙන් හටගන්න කියන්නේ කොටින් කියනනම් පංචස්කන්ධය. පංචස්කන්ධයට ඔක්කොම જાති ඇති නිවන හැර. නිර්වාණය පංචස්කන්ධයට ඇතුළු නැහැ. අනිත් ශ්ලෝක 18ට ඇති සියල්ලම පංචස්කන්ධය ඇතුලේ තියෙනවා. පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ. එතකොට එතන සංකතම් කිව්වේ ඒ පංච උපාදානස්කන්ධය. රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥාන. එතකොට දැන් එතින්දී රූපය කිනුවට කොටස් තියනවා නේද 28ක්. ඒ වගේම වේදනා, සංඥා, සංඛාර ඔක්කොම විවිධාකාර බෙදින් තියෙනවා. එතකොට එකක් එකක් ගානේ අභිසංකරණයක් තියෙනවා. කවුද අභිසංකරණය කරන්නේ? චේතනාව. චේතනාව තමයි අභිසංකරණය කරන්නේ. චේතනාවේ තියෙනවා අවස්ථා දෙකක් සහජාත චේතනා නානාක්ෂණික චේතනා කියලා සහජාත චේතනා කියන්නේ සිත් 89ම චේතනාව යෙදෙනවා සරුවචිත සාධාන ඡායිතයක් නිසා ඒකෙන් විපාක සංස්කරණය කරන්නේ නැහැ මතු විපාක සංස්කරණය කරන්නේ 89ම ඔය 89 ඇතුළත තියෙනවා 33ක්. ඒ 33 දෙනා තමයි නානාක්ෂණික චේතනා කියන පදයෙන් ගනු ලැබෙන්නේ. නානාක්ෂණික චේතනා 33යි. ඒ 33 අරුණාම ඉතිරි 56ක් තියෙනවානේ. ඒ 56 තමයි විපාක චේතනා 36යි ක්‍රියා චේතනා 20යි. ඒ ටික මතු විපාක උපදින දේවල් නෙමෙයි. ක්‍රියාසිත වල චේතනා ක්‍රියා මාත්‍රයි. විපාක සිත්වල චේතනා පිටඵල විපාක මාත්‍රයි. මතු ලිපදවන්නේ නැහැ. ඒ හැර අකුසල චේතනා 12ක් ලෞකික කුසල චේතනා 17ක් ලෝකෝත්තර මාර්ග කුසල චේතනා 4ක් එන 33. ඒ මාර්ග කුසල චේතනා 4ක් වෙන් කරන්න ඕනේ. ඒක සසර දික් කරන එකක් නොවන නිසා. මේ සංකතය ස්කන්ධ පහ සසර දික් කරන්න මාර්ග චේතනා අවශ්‍ය වෙන්නේ ඒවා සසර රට කියනවා මේ සසර කෙටි කර නැත්නම් ස්කන්ධ බර බහා තබන චේතනා. ඒකවර 29යි වෙන්නේ. ඒ 29 දෙනා තමයි රූපස්කන්ධය සකස් කරන්නේ. වේදනාස්කන්ධය සකස් කරන්නේ. සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධ, විඥානස්කන්ධ ඔක්කොම සකස් කරන්නේ මේ චේතනා 29. ඒ කොහොමද වෙන්නේ? දැන් යම් කිසි කෙනෙක් ඇහෙන් වර්ණ රූපයක් දකිනවානේ. ඒ දකින්ද චේතනාවක් පහළ වෙනවා. අන් රූපය රූපය චක්සු විඥාන චක්සු ద్వාරයෙන් දැකීම සඳහා ගන්න ඒ චේතනාව ඒකට කියන රූප සංචේතන. තේරුණානේ? රූප සංචේතන. ඇහෙන් දැක්ක රූපාර මොනිට පස්සේ සිතින් අරමුණු කරනවා. ඒකත් රූප සංචේතන. එතකොට සිතින් නැත නැතකින් ඒ ලස්සන බලනවා නැත්නම් අවලස්සන බලනවා මොන හරි ඒ රූප වර්ණ රූපයේ තියෙන ආකාරයේ නැත නැත සිතින් නිර්මාණය කරගමනින් බලනවා. ඒ තමයි රූප සංචේතන. ඒකත් සංකාරය. ඊළඟට අපි මිනිස්යම් ප්‍රේ කරන බොහොම මිහිරි සංගීත හරි ගීත හරි එක්කෝ ස්තුති කතාවක් හරි මොන හරි දෙයක් අහන්න ඕනෑ කන් යොමු කරනවා. ඒ ඇහිීම සඳහා යොමු කරනකොට ඒකට කියන ශබ්ද සංකේතන. ඊට පස්සේ අහන මනෝද්වාරයෙන් නැවත නැවත මේක හිතර ගන්නවා. ඒක ශබ්ද සංකේතන. ශබ්දාරමුණු කරගෙන. ඔය වගේම මේ ප්‍රණීත සුවඳක්, මිහිරි සුවඳක් අරමුණු කරනකොට චේතනාව ගන්ධ සංචේතන ඒ නිසා නැවත නැවත ගන්ධ ආග්‍රහණය සඳහා සිත් පහළ කරගන්නවා. ගන්ධයේ හිතින් ඉඳිනේ. ඒ වගේම රස, දිවෙන් ගන්න රස අරමුණ ඒ රස විඳ ගැනීම චේතනාව, රස සංචේතනාව. ඒ අරමුණු කරගෙන මනෝද්වාරයෙන් නැවත නැවත රස විඳිනේ කරනවා. අරමුණු කරනවා, සංනා කරනවා. ඒ වගේම කායික ස්පර්ශ වශයෙන් තුනක් තියෙනවා. පඨවි, තේජෝ, වායෝ. එතකොට පඨවි ධාතුවේ තියෙනවානේ ලක්ෂණ හයක්. තද ගති, මෘදු ගති, බර ගති, සැහැල්ලු ගති, ගොරෝසු ගති, කිනිදු ගති. එයින් තමා ප්‍රේ කරන ඒ ස්පර්ශය අරමුණු කරන්න චේතනාවක් පහළ වෙනවා. පොත්බ්බ චේතනාව. ඒ වගේ පොත්බ්බ සංකේතනාව. ඒ වගේම තේජෝ, පඨවි තේජෝ. තේජෝ කියන්නේ සිසිලස උණුසුම. ඔය දෙක සඳහා සිත පහළ වෙන චේතනාව. ඒකත් පොත්සබ්බ සංචේතනාව. ඊළඟට සෙලවෙන ගතිය. වායය. සෙලවෙන ගතිය, පින්දෙන ගතිය. ඒ අරමුණ ගැනීම ගන්නකොට ඒකත් පොත්සබ්බ සංචේතනාව. ඒ තුන නැවත නැවත හිතින් ගන්නකොට ඒ පොත්සබ්බ සංචේතනාව. ඊළඟට සිතින්ම මවා ගන්න දේවල් තියෙනවා. සිතින්ම විචාරක කරනවා යම් යම් දේවල්. ඒ සම්බන්ධ වේදන චේතනාව ධම්ම සංචේතනාව. එතකොට නැවත නැවත සිතින් වඩමින් ඒ සංස්කාර වර්ධනය කරගන්නවා. ඉතින් දැන් මේ සංඛාර සබ්බ සංඛාර සමතෝ කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළ තන නිවනට නම. සබ්බ සංඛාර සමතෝ. ලෝකයේහි ස්කන්ධ පංචකයේ තියෙන සාක්ම මේ සංස්කාර තමයි වර්ධනය කරනු ලබන්නේ. පහළ කරනවා වර්ධනය කරනවා. ඒවා නැවත නැවත ප්‍රතිඵල විඳින්න කරනවා. දැන් අපි ඇහෙන් රූප දැකලා ඒවා නැවත නැවත උපදවා ගන්න කුසල්ද කරනවා අකුසල්ද කරනවා. කනේ ශබ්ද අහලා ඒවා නැවත නැවත විඳිනේ කරන්න කුසල්ද කරනවා අකුසල්ද කරනවා. ඔය වාගේ දොරටු හයේම තියෙන ඒ අරමුණු නිමිති කරගෙන කුසල්ද කරනවා අකුසල්ද කරනවා. අන්න අபிසංකරණය කරන හැටි. අபிසංකරණය කරනවා. ඉතින් මේ විදිහට බැලුවාම මේ චේතනාව කියන එක විත්ත ක්‍රියාකාරීත්වයක් ඇති කරගන්නවා. විත්ත ක්‍රියාකාරීත්වය. මොකද්ද විත්ත ක්‍රියාකාරීත්වය කියන්නේ? Taman එකට උපදනා චිත්තචෛතසිකයන් සම්පීඩනය කරනවා, සකස් කරනවා, මතු මතු භවයන්හි සැප දුක් විපාක දීමේ ශක්තිය නිපදවනවා. මේක තමයි සංස්කාර ස්වභාවය. ඒක අවිද්‍යාපත්‍ය සංඛාරා කියන පදයෙන් ගෙනින්නේ ওই ටිකමයි. අවිද්‍යා පත්‍ය සංඛාර කියන්නේ මේ සංඛාර පහළ වෙන්න හේතු අபிසංකරණය කරන්න හේතුව නොදන්නකම. අනිච්ච දුක්ඛ නාස දන්නේ නැහැ. නාම රූප දන්නේ, ස්කන්ධ දන්නේ, ආයතන දන්නේ, ධාතු ආහත් දහන්න, පටිච්චසමුප්පාද දන්නේ නැහැ. ඒ නොදන්නාකම නැමැති අවිද්‍යාව නිසා තමයි මේවට නැවත නැවත සංස්කරණය කරන්න හිත පහළ වෙන්නේ. ඒකටම පුරෝගාමී වෙනවා තෘෂ්ණාව, උපාදානයි. ඒවා පුරෝගාමී වෙලා තමයි මේ චේතනාව කුසල්ද අකුසල්ද රැස් කරන්නේ. කුසල් රැස් කරන්නත් උපාදාන පෙරටු වෙනවා. අකුසල් රැස් කරන්නත් උපාදාන පෙරටු වෙනවා. ආයෙත් දැන් මූලික සිත්පත් පළවෙනි සිත කියන්නේ වාරේ කාරණා දෙකම දේශනා. ඒකේ ඒ චිතට අනුව තෝරන්නට ඕනේ. දැන් අපි බලමු චක්සුද්්වාරික චිත්ත වීතියක් අනුව. දැන් එහෙන් රූපයක් දකිනකොට පළමුවෙන් ඇති වෙන්නේ භවංග සංසතියෙදී පංචද්වාර වර්ජන කියන ක්‍රියාහිත පහළ වෙනවා. ඒ සිතිනුත් අරමුණු ගන්නවා. ඒ සිතින් අරමුණු ගන්නේ අරමුණු බලනවා නෙමෙයි. එයා කරන්නේ කොයි දොරටුවද මේ අරමුණ ආවේ කියලා දොරටුවට හරවනවා. එයා දන්නේ නැහැ මේක රූපයක් මේක සත්‍යයක් නම රූපේ අරමුණු දැක්ක නැත්නම් ඒක අරමුණු වුණා හිතට දකිනවා නෙමෙයි. ඒ දොරටුවට හරවන එකයි යාගේ වැඩ. එතන තියෙන්නේ විපාකක මේ ක්‍රියා චේතනාවක්. එතන තියෙන්නේ ක්‍රියා විපාක මත විපාක දෙන එකක් නෙමෙයි. ඊළඟට චක්කු විඥාන හිත පහළ වෙනවා. ඒ රූපයේ දකින රූපයේ සුබ යයි සම්මත දෙයක් නම් කුසල විපාක චක්කු විඥාන හිත පහළ වෙනවා. අසුභයයි සම්මත දෙයක් නම් අකුසලේ පාක උපේක්ඛා සාගත චක්කු විඥානේ පහළ වෙනවා. එතන තියෙන්නේ ඒ රූප සංචේතනා කියන චේතනාවමයි. ඒකෙත් මත විපාක දෙනවා නෙමෙයි. ඒක අතීත කර්මයක විපාක ඵලයක්. ඊළඟට පහළ වෙන ඒ අරමුණ පිළිගන්න ආකාරය වැනි සිතක් සම්පටිච්ච වෙන. ඒක විපාක චේතනාවක්. මත විපාක දෙන්නේ නැහැ. ඊළඟට පහළ වෙන සම්පීර්ණ කියලා ඒ අසවදේ කියලා තීරණය කරන ආකාරයේ සිත. ඒක චේතනාවක් විපාක චේතනාවක් මත විපාක දෙන්නේ නැහැ. ඊළඟට පහළ වෙන බොක්කපණ කියලා ක්‍රියාසිත. ඒක ක්‍රියා මාත්‍රයි. ඒකේ චේතනාව තියෙනවා. ඔය කියන සිත් පහේ චේතනාව මත විපාක දෙන්නේ නැහැ. ආවර්ජන සිත, විඥාන සිත, සම්පටිච්ඡන, සම්පීර්ණ බොක්කපණ. එයින් දෙකක් ක්‍රියාසිත තුනක් විපාක සිත. එතකොට දෙකක්ම ක්‍රියා චේතනා තුනක් විපාක චේතනා. ඊළඟට තමයි ඒ කියන වත්තපන සිතෙන් තීරණය කරන කොයි පැත්තටද හරවන්නේ කියලා. ওই වත්තපන සිත දොරටුවක්. දොරටුවක් කියන්නේ පැත්තට හරවන දොරටුවක්. කුජ්ජලයාගේ సంతානයේ යෝනිසව මනසිකාරයේ කියන නූනට හුරුව කල්පනා කිරීම පුරුදු කළ තිබුණා නම් කුසල පැත්තට හරවනවා. යෝනිසෝ මනසිකාර්ය පුරුදු නොකර හිටියා නම් දෙලින්ම අකුසල පැත්තට හරවනවා. ඒ කියන්නේ සුබ වශයෙන් ගන්නවා සමාස අසුබ වශයෙන් ගන්නවා එක්ක ඇලෙනවා නැත්නම් ගැටෙනවා. සුකුමුලා. ඔය කියන ක්‍රමයට අකුසල චිත්ත වීතිකට හරවනවා. අයෝනිසෝ මනසිකාර්ය නෝනින් තුරු දැන් ලස්සන දෙයක් නම් දැක් හරි ලස්සනයි කියලා හිතනවානේ. එතනකොට මොකද වෙන්නේ? අන්න ජවන්සිට පහළ වෙන ලෝභ මුල ජවන්සිට. ඒකේ සෝමනස සහගත වෙන්න පුළුවන්, ditthිගත සම්ප්‍රයුක්ත වෙන්න පුළුවන්, අසංකාරිකව සසංකාරික වෙන්න පුළුවන්. ඒකේ චිත්තචෛතසික ධර්ම 20ක් එකවර පහළ වෙනවා. ඒ 20 දෙනාම කරන්නේ අරක අල්ලගන්න එකයි. ලෝභයෙන් අල්ලගන්න. එතකොට පළමුවෙන් කරන්නේ රූපම් පඨම චිත්තේන තීසං ဒ ුතිය චේතසා නාමං සතිය චිත්තේන අත්ථං චතුත්ථ චේතසා ඔය චිත්ත දීක තේලියක් යනවා තේලි කියන්නේ පළමුවෙන් ඇතුනේ රූප අරමුණ ගත්ත චිත්ත දීකය ඒක චිත්ත චිත්තක්න 14ක් යනවා තේලියට යම් 5යි ජාන් සිත් 7යි සදාරමණ 2යි චිත්ත වාර 14ක් යනවා ඒ 14න් 7ක් තමයි අකුසල අකුසල පැති බැලුවාම අනිත් හතම එයින් දෙකක් ක්‍රියා අනිත් පහ විපාක. එතකොට මේ ජවන් සිත් සතේදී සියල්ලෙන් සියල්ල රූපයේ සම්බන්ධ අවබෝධයක් නැහැ. ඊළඟට සීතන් ဒုတိ ය චේතසා ඊළඟට මනෝද්වාරික ජවන් වී තිබුණා. මේ Taman ඇහෙන් ගත් අරමුණ දැන් මනෝද්වාරික ජවන් වීතියකින් ඊට පස්සේ රසයෙන් දෙන්න යනවා. ඒකෙන් කරන්නේ ඒ චක්කු විඥාණයෙන් දුටු රූප අරමුණ නැස මනෝ විඥාණයෙන් ගති. මේකට යනවා චිත්තවර 10ක්. ආවර්ජනා සිතයි, ජවන් සිත 7යි, සදාරමණ 2යි. ඔය ඉහළ පන්තියේ කියන කොට. අඩු වෙනකොට සදාරමණ දෙක අඩු වෙනවා. ඒකෝට ඒ චිත්තවර 10න් තුනක්ම එකක් ක්‍රියා දෙකක් විපාක. නැද ජවන් හිත හත තමයි අකුසල වුනේ. ඊළඟට නාමං කපි චිත්තේන ඊළඟට තමයි නම දැනගන්නේ. මෙයහවල් නම සහවදේ කියලා නම සම්මුති දෙයක් නමක් දැනගන්නවා. ඒකටත් යනවා චිත්තවාර 10ක්. ආවර්ජන සිතයි, ජවන් සිත 7යි, සදාරම්මන දෙකයි. ඔය ඉහළ මට්ටමේ. අත්තං චතුත්ථ චේතසා ඊළඟට දැනගන්නවා ඊළඟට චිත්ත ගීතයක් යනවා මේකෙන් අහවල් අහවල් දේ කරන්න පුළුවන්. අහවල් අහවල් අර්ථයක් මේකෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු දැන් මුදලක් කාසියක් දැකන්නේ. ඉතින් කාසියෙන් කරන වෙලාව එයා දන්නවා. ඒක ඒක දැනගන්නේ හතරවෙනි චිත්ත වීතිය. ඊට පස්සේ තමයි ඔන්න තදින්ම ඇලෙන ගැළඳ සිත් පහළ වෙන්නේ. ඊට පස්සේ ප්‍රශ්නේ ජවන් වාරිදි තමයි ලෝභ වශයෙන් ඇලෙනවා තදින්ම. උපාදාන වශයෙන් මඟන්නවා තදින්ම. ඒවා තමයි කෙලින්ම බරපතල අකුසල්. ඒ වගේම කුසල් පැත්තන බරපතල කුසල් වෙන්නේ. දැන් කුසල් පැත්තට හරවනකොටත් අර වොත්සපන චිත යෝනිසෝ මනසිකාරයේ පුරුදු කුජලයාට කියන්නේ සංචිත්ත සංකාණයට ඒ සදා මේ වොත්සපන චිතෙන් හැරෙන්නේ කුසල පැත්තට. දැන් ලස්සන මලක් දැක්ක කල හිතෙන මලක් දැක්ක කුජලයාගේ වොත්සපන චිතෙන් කුසල පැත්තට හරවනවා මේ මල බුද්ධ පූජාට පූජා වේවා නැත්තම් මේ මල අනිත්‍යයි ආදි වශයෙන් හිතන පළමුවෙන් කරන්නේ දැකීමේ චිත්ත වීතියයි. ඒකයි රූපම් පඨම චිත්තේන පළමු චිත්ත වීතියෙන් රූපය දැක්කා. තීකම් ဒုတိ ය චේතස දෙවෙනි චිත්ත වීතියෙන් තමයි අතීත අරමුණු වශයෙන් මේ රූපය හිතින් ගන්නවා. රූප අරමුණ. ඒකේ චිත්ත වාර 10ක් යනවාර වගේ. ඊළඟ නාමයේ මේ කහවල් දෙය කියලා නම සිහිපත් වෙන චිත්ත වීතියම තුන්වෙනි ඊට අත්සන්තියත් මේකෙන් අහවල් වැඩේ කරන්න පුළුවන් කියලා හතරෙනි චිත්ත වීතිය යනවා. ඊළඟට තමයි දැන් යෝනිසෝ මනසිකාරයෙන් නිදන්නේ. එනිසා මේක එක්කෝ හරවන බුදු ගුණයට මේ මේ මල පිරිසුදුයි මේ බුද්ධ පූජා වේවා. මේ වර්ණයෙන් බුද්ධ පූජා වේවා. එහෙම නැත්නම් හරවන මේ මල මේ මල අභ්‍යන්තරයේ තියෙන්නේ රූප කොටස් 7ක් නේද 8ක් සුද්ධාස්තක රූප සමූහයක් එයින් පළමුවෙන් එහාට දිස්ුනේ වර්ණ රූපය ඒක ඇතුළේ තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ ඒවා ගන්ධ රස ඕජා අන්න රූප ටික හැරෙව්වා ඊළාට හරවන්නේ රූප අනිත්‍ය දුක්ඛ අනාත්ත එතකොට ඒ ඔක්කොම කරන්නේ පස්වෙනි ජවන් විසින් පස්සේ පස්වෙනි ජවන් සිතාත්තේ කියලා ඒක සම්පූර්ණයෙන් බරපත් බරපතල කුසල ඒකට මහත්මෝ මේ ජවන් විසි පහක් ගියා කියන එකට සත්පරයක් නැහැ සත්වරින් කෝටියෙන් පංගුවක් නැහැ. ඒ තරම් කිසි වේලාවක ඔක්කොම සිද්ධ වෙනවා. ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ චිත්ත නියාමය. කාගේවත් මෙහෙවීමක් සංවිධානයක් නෙමෙයි චිත්ත නියාමය. එතකොට ඒ චිත්තචෛතසික ධර්මයන් අතරත චේතනාවට ලැබෙන මූල තැනක්. චේතනාව තමයි මේවා සංස්කරණය කර කර ඉදිරියට යවන්නේ චිත්ත. ඉතින් හැබැයි ඒක පූර්වාංගම වෙන්නේ චිත්ත. චේත නැත්නම් චේතනාවක් නැහැ. නිසා මනෝපුබ්බංගමා ධම්මා කිව්වනේ හැම චිත්තචෛතකයකටම කියන්නේ හැම චෛතකයකේ මුල චිත්ත. චිත්ත තමයි ප්‍රධාන ඉතුරුම. අනිත් ඒවා චිත්ත එක්ක පහළ වෙන්නේ. ඉතින් ඒවත් අර වගේම ඒ විදිහටම එකක් එකක් එකකට ප්‍රත්‍ය වෙන ක්‍රම තියෙනවා. දැන් පස්සේ ප්‍රත්‍ය වෙනවා සහජාසඤ්ඤමඤ්ඤ ඊළඟට මිත්‍රය මිත්‍රය ඊළඟට උපනිත්‍රය ඊළඟට ආහාර ආහාර ඊළඟට අත්‍ය සංප්‍රයුක්ත අත්‍යවශ්‍ය ප්‍රත්‍යසත්‍ය ගොඩෝකෙම පස්සචායතකයේ ඒ චිත්තචායත කියන ප්‍රත්‍ය වෙනවා වේදනාවත් ඒ වගේ සහජාත අඤ්ඤමඤ්ඤ සංප්‍රයුක්ත උපනිස්ත්‍රය සංප්‍රයුක්ත ඊළඟට සංප්‍රයුක්ත අත්‍ය අවිගතය ඔයපත් ඉන්ද්‍රිය ඔයපත් ආශ්‍රාසයකින් වේදනාව චිත්ත ධර්මයන්ට පස්සේ වෙනවා ඔය වගේම චේතනාවත් සහජාත අඤ්ඤමඤ්ඤ නිස්ත්‍රය එවාගෙම උපනිස්ත්‍රය එවාගෙම ආහාර ඊළඟට සම්ප්‍රයුක්ත අත්ති අරිගත සත්‍ය අටකින් චේතනාව ඒ චිත්තචෛතසිකයන්ට සහයෝගී දෙනවා ශක්ති වෙනවා ඒ බොහොම සියුම් තැනක් ඕක ඉතින් මේවා එකක් එකක් ගානේ කියන එක දිග වැඩි නිසා තමයි සංකත මදු සංකරෝති සංඝාදා කියලා කියන්නේ මේ සංකතය සංකත කියන්නේ හේතුඵල ධර්මයන් හටගන්න පංචස්කන්ධය. ඒක තැනක පංචස්කන්ධය සකස් කරනවා. ඒක සංස්කාර කියන එක බොහෝම ක්‍රියාකාරීත්වයෙන් ඉහළ තැනක් ලැබෙන ධර්මතාවක් සංකාර කියන්නේ. දැන් සංස්කාර ස්කන්ධ කියනකොට චේතනාව ප්‍රධාන ඡායක 50ක් කියනවා. සංස්කාර ස්කන්ධ කියනකොට වේදනා සංඥා ඇරේ පිටාගේ 50ම සංස්කාර ස්කන්ධ. තව තියෙනවා කාය සංඛාර, වචේ සංඛාර, චිත්ත සංඛාර කියලා තුනක්. කාය සංඛාර අස්සාසුපස්සාස. වචේ සංඛාර විචාරක විචාර දෙක. චිත්ත සංඛාර වේදනා සංඥා. ඒ දෙක තියෙනවා. ඒක තවිජ්ජා පත්‍ය සංඛාරා කියනකොට චේතනා 29. කුසල කුසල චේතනා 29. විපාක දේ විපාක ප්‍රතිසන්දිදායක කෙනෙක්යි. ප්‍රතිසන්දිදායක කියලා 29ක් තියෙනවා. ඒක තමයි අවිද්‍යාපත්‍ය සංකාරය. කුඤ්ඤාභි සංකාර කියලා 13යි, අකුඤ්ඤාභි සංකාර කියලා 12යි, ආනන්ජාභි සංකාර 4යි. සියල්ල 29. හරි. ප්‍රතිසන්දියට බලපාන. ඒ කියන්නේ මරණාසන්න මොහොතේදී කාගේවත් කැමැත්තක් අනුව නොව කර්ම ආනුභවයෙන්ම කර්මානුභවයෙන්ම ওই තුනෙන් එකක් එළඹ සිටිනවා මරණාසන්න මොහොතේ මරණාසන්න ජවවලට තමන් කරගත්ත කර්මය නැත්නම් කර්මයේ කරන්න ලැබිච්ච උපකරණයක් නැත්නම් උපදින තැන ලකුණක් ඔය කර්ම තුනෙන් එකක් එනවා එනවා මේ කර්ම බලයෙන් උපත්තාති කියලා කියන්නේ කර්ම බලයෙන් හිතට වැටෙනවා ඒකෙත් කියනවා දැන් ගරු කර්මයක් තියනවා නම් ඒක මුල තියෙනවා. අනිත් ඔක්කොටම ඉස්සලා ඒක එනවා. ගරු කර්ම කියන්නේ පංචානන්තරී කර්ම, නීති නිසුදුසු කර්ම. අකුසල පැත්තේ. කුසල පැත්තේ නම් අස්ස සමාපatti. උපචාර සමාධි, අස්ස සමාපatti හා විපස්සනා ඥාන. ඒවා ගරු කර්ම. ඒවා ඉස්සරහට එනවා. එහෙම එකක් නැති කෙනෙකුට ආකීර්ණ කර්ම ජීවිතේ වඩාත්ම පුරුදු කරපු දේවල් ඉස්සරහට එනවා. එහෙම නැති කෙනෙකුට ආසන්න කර්ම. ආසන්න කර්ම කියන්නේ ඒ තම මරණයට සමීප වේලාවල සිදු කරගත්ත කර්මය. අනික පසස්සා කර්ම. අර මුලින් කියපු තුනම නැත්නම් ඊට පස්සේ ජීවිතේ අමතක වෙච්ච දේවල් තියෙනවා. එක්ක පූර්ව භවයේදී අර අපරාපරිවේදිනී දේවල් තියෙනවා. ඒකක් එනවා. ඒක තමයි මේ කටස්ථා කර්ම. ඒවා කර්ම බලයෙන් කර්මයේ පිහි වෙනවා නැත්නම් මේ තවත් අවශ්‍ය වෙච්ච උපකරණයක්. දැන් අපි දානයක් දුන්නා නම් සානේ දෙන්න භික්ෂුන් වහන්සේලා. නැත්නම් දාන වස්තු ආසන පැනවීම ඕවා කිහිපත් වෙලා එනවා. කර්ම නිමිති. දැන් මනක් කැහවන්නම් ඉතින් මේ ධර්ම ධර්මාසනේ ධර්ම සතිකයන් එහෙම නැත්නම් මේ වාඩිලා හිටි ස්ථානයේ වගේ දෙයක් තේනවා. භාවනා කළා නම් ඒ සම්බන්ධ අරමුණක් තියෙනවා. ඒ ඔක්කොම කර්ම නිමිති. දැන් සතුන් මැරීම ආදීටත් ඒ වගේ තමයි සමාන කුසලයක් නම් කරන්නේ කියන අකුසලයට සම්බන්ධ උපකරණයක් සිහි වෙනවා. ගති නිමිති කියන්නේ උපදින තන සම්බන්ධ ගත නිමිත්තක්. අර එක්තරා රහතන් වහන්සේ නමක් හිටියා. මේ රහතන් වහන්සේගේ පියතුමා දඩයක්කාරී. ඉතින් රහතන් වහන්සේ තමයි සුත රහත් වෙලා උන්වහන්සේ නිතර නිතර ධානයන්ට ආවාද කළා. ඔය වැඩේ අත්හරින්න ඔය වැඩේ අත්හරින්න නෑ අත්හැරියේ නෑ. පස්සේ බලෙන් මහාන කරවා ගත්තා. බලෙන් මහාන කරවාගෙන සාමනීය භාවයෙන් තියාගෙන උපස්ථාන කළා. ඉතින් උපස්ථාන කරමින් ඉන්න අතරේ ඉතින් වයෝවෘද්ධ වෙලා ඔන්න ගති නිති පහළ වුණා. ඉතින් කෑ ගහලාගෙන ඔන්න බල්ල වෙනවා බල්ල වෙනවා බල්ල වෙනවා කියලා. ඒ කියන්නේ අර බල්ලන් පිරවදාගෙන දඩේමේදී ඒ කර්ම නිමිත්තාව. ඒක රහතන් වහන්සේ තේරුම් අරගෙන සාමනීර ඇත්තන්ද කැපකරු ඇත්තන්ද කියලා වහාම මල් එකතු කරලා චෛත්‍ය ළඟ මල් ආසනයේ මල් වලින් පෙරේවා. පුරවන ඇඳ සිටින් උස්සගෙන ගියා. ලේදාව. කුසාලයේ මෙන්න මහ සිරුන් වහන්සේ උදෙසා මල් පූජාවක් කියන අත ගන්න අත ගන්න සාදු කියන්නේ. තේනවා ඉතින් ඇහෙනවා. ඉතින් ඒකට මල් පූජාවට අත ගහලා සාදුකාර දුන්නා. එතකොට ඔන්න ඔන්න අම්මලා එන අම්මලා එන අයින් එන්නේ. අන්න දිවි ලෝක ගත නිමිති පහළට. පස්සේ රහතන් වහන්සේ ඒකට ඒක දීලා තිබුණේ තියෙන අපවත්ලා දෙව්ලෝ උපන්නා. අර ගති නිමිත්ත ආවේ කර්ම නිමිත්තක් ආවේ ඊට පස්සේ ගති නිමිස්සාව. එහෙම තියෙනවා. අර තමන්ගේ දැන් ආසන්න කර්මත් ওই වගේම ඉස්සරහා තියෙනවා. අර සුවංගිරි කන්ද කියලා අපේ ආරණ්‍යයක් තියෙනවා. එතන සතනගිරි පම්බති කියලා පුරාණ නම. ඒක වැඩි හිටියා චුල්ල පින්දපාතික තිස්ස කියලා රහතන් වහන්සේ නම. ඒ රහතන් වහන්සේ අසා ගම්වල තමයි පින්දපාත කියන්නේ. ඔය ගමක කිසි කෙනෙකුට අපායට යන්න දෙන්නේ. හැබැයි ඒ ගම තාසන්න ගමක් තියෙනවා දමිල දෝවාර කියලා. දෙමෙල් දොර දැනුත් තියෙනවා. දැනුත් කියන්නේ දෙමෙල් දොර. ඒ ගමේ 55 වෘද්ධක් දිලි බාපු මිනිස්සෙක්ට දිලි වැද්දේ. කවදාකවත් බණ අහලා නැහැ. දන් දීලා නැහැ. සංඝයාට දෝත නගා වැඳලා නැහැ. මේ රහතන් වහන්සේගේ දිවකට පෙවුණා එයා අද මැරෙනවා. අපායට යනවා. ඒසා වැඩියා ගෙදරින් ඉඳුලෙට. එළ ගෙදර උපාසිකාටක මම මේ ලෙඩා බලන් ආවා ආසනයක් පනවන්න. ඉතින් මේ ලෙඩා ඇඟේ ඉන්නවා. ඉතින් ලෙඩාට අනේ හාමුදුරුවෝ මම පුරුදු නෑ එන්න එපා කියන්නේ. පස්සේ රහතන් වහන්සේ කිව්වා ලෙඩාට මේ මට ඕන. ඒ නිසා ආසනයක් පනවන්න. ඒ ඇත්තටම කරුණාව නිසා මේ කියන්නේ නැත්නම් කියලා කියනවනේ. ඉතින් ඔන්න දෙදා ළඟට ඉතින් මෛත්‍රියෙන් ගිහින් කතා කරන්නේ ඉතින් උපාසක මහත්තයෝ දැන් වා ගිලන්නේද දැන් හොඳ නේද පන්සිල් ගන්නද හොඳයි ආනන්ද මන් නම් දන්නේ කිව්වොත් කියන්නේ නමස්කාරේ කියෙව්වා ඉතින් තිසරණේ කියෙව්වා අනේ තිසරණේ සතියම්කේ සංඝාකරණං ගච්ඡාමි කියලා ඉවර වෙච්ච ගමන්ම දේව ගැලවෙන වැටුණා පැරදිලි බාපු කර්මයේ විපාක මෙලව. අය වචන කියන්න බැරි වුණා. ඉතින් ඔය ටික දැනගෙන තමයි රහතන් වහන්සේ වැඩි. තව විනාඩියක් දෙකක් ඉස්සර වුණා නම් ශික්ෂාපද කියවයි. ඉතින් ඒ වෙලාවට සිසි කියලා මිනිස්යාගේ පස්සේ උපදෙස් දෙන උපාසක මහත් කිසි බයක් හිතන්න එපා. දැන් ওই සිසරණය මුල සිට අගට අගටම වට හිතින් කියවන්න. හිතින් කියව කියව ඉන්න කිව්වා. ඒ විදිහට කරා. හැදෙන යන්තිය මෙහෙ මොහොතනේ කවුරුන දුකටපත් වුණාවනේ වගේ ඕනෙන්නේ. අනේ මිනිස්සයා මැරිලා ගිහින් චාතුරු මහා රාජික දිවි ලෝක උසන්න. එදා හන්දෑවේ රහතන් වහන්සේගේ සක්මන් කෙළවරට ආවා. එයිලා වැන්දා. වැන්දලා කිව්වා ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ආර උදේ ගිහින් සිල් දුන්නේ මටනේ ඉතරනේ. ඉතින් ස්වාමීන් වහන්සේ ඉතරනේ දීපු නිසා මම චාතුරු මහා රාජික උපන්නා. මනුෂ්‍ය ජීවනා නම් මං ඉහෙලට යන්න ඕනේ. ඉතින් රහතන් වහන්සේ කියන්නේ ඉතින් මේක තමන්ගේ පාඩුවනේ වෙන ඇදිව ගැලවෙන අනිකොමද කියවන්නේ. නමුත් දැන් ඉතින් අපාටම වැටෙන්නේ ඔය දෙවලෝ ඉඳගෙන පින් කරගන්න කියනවා. බනහන්න තියෙනවා දෙවලෝ. ඒ වගේ ඉතින් අර ආසන්න කර්ම ඒවා. ඒවා තියෙන ආසන්න කර්ම. එයාට ඒක සිහිවුන. ඒවා යටපත් වුණා. ගතිය සුගතියකට ගියානේ සුගතියට ගියන් පස්සේ ඒ ඒ විපාක ලැබෙන්නේ නැහැ. අය මනුස්ස ලෝකයට ආවම බලන්න පුළුවන්. මනුස්ස ලෝකයට ආවම කර්මඵල දෙනවා. දෙනවා දෙන්න පුළුවන්. හැබැයි හොඳ කල්යාණ මිත්‍රයෙක් ඇතිව බණ භාවනා කරලා ධ්‍යාන වඩා බමුලෝ යන්න පුළුවන්. එහෙම නැත්නම් මාර්ගඵල ලබන්න පුළුවන්. ඒවා කරගත්තොත් අරවකම යන්න වෙනවා. දැන් ওই රහත් වෙන රහතන් වහන්සේලා තුනක් සිතු ආර්යයන් වහන්සේලා ඔයක කොච්චර කර්ම තියනවද නේ? ඒවට ඉපාරදෙන ඉඩ නැහැ. ඒවා යටපත් වෙනවා තමන්ගේ උසස් ප්‍රතිපත්ති පුතානි. ඉඩක් තියෙන්න ඉඩක් තියෙන්න නැත්නම් පෙනෙන්නේ නැහැ. නැත්නම් අවකාශ ලැබෙන්නේ නැති යනවා. එහෙම තමයි ඒකවත් ලොකු මේ සසර කරපු කෙනෙක් තියෙන්න ඕනේ කාට හරි උදව් වෙච්චි. පුළුවන්. පුළුවන් පුළුවන්. අපි කල්පයකට වරක් යන ඔය අම්මලාත් ඔක්කොම. පුළුවන් පුළුවන්. හැබැයි වෙනසක් වෙන්නේ බඹලව දැන් බ්‍රහ්ම ලෝකවල එක එක ධානතලවල බ්‍රහ්ම ලෝක තුනක් තියෙනවා. ඒ තුනේ තුන්වෙනි එකට යන්න පුළුවන්. මහා බ්‍රහ්ම වෙන්නේ කියනවා. දැන් ඔන්න බ්‍රහ්ම පාරිසජ්‍ය, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම කියලා පළවෙනි ධ්‍යාන තලයේ භූමි තුනක් තියෙනවා. දැන් බ්‍රහ්ම පාරිසජ්‍ය උපදිනවා. ඊළඟ දෙවෙනි ධ්‍යාන වැඩුවා නම් පරිස්සාබ, අපමානාබ, ආබසරෝ තුنين පරිස්සාබ බඹතලිය උපදිනවා. තුනේ ධ්‍යානෙට වඩා තුනනම් පරිස්සුබ, අපමානසුබ, සුබ කින්නක තුනෙන් පරිස්සුබ බඹතලිය උපදින. එහෙම තියෙනවා. එහෙම තියෙනවා. හැබැයි මේ බමලෝ ගියාම ස්ත්‍රී පුරුෂ බෙහෙදයක් නැහැ. ඒගොල්ලෝ කාම විරාග භාවනාන කරලා තියෙන්නේ. එහිදී ගහාන, ජීවහා, කායන ප්‍රසාද රූප තුන නැහැ. ගඳ තුන දැනෙන්නේ දිවට රස දැනෙන්නේ ඇයි ආහාර ගන්නේ නැහැ. කායට චේතනනුසුම ස්පර්ශ වෙන්නේ ඔය තුන අක්‍රිය වෙනවා. හැබැයි චක්සු ප්‍රසාද, සෝත ප්‍රසාද තියෙනවා. බුදුබණ අහන්න සුදూరు දකින්න ඒ වගේ අවශ්‍යතා නිසා. අනිත් ප්‍රසාද තුනම ක්‍රියා කරන්නේ. ඒවා යටපත් වෙලා නිවරණ පහළ වෙන්නේ ඒ බඹසලේ ඉන්නකොට. හැබැයි බඹසලේ ඉඳලා ඉතිරි ධ්‍යාන වඩාන්න පුළුවන් ඉහළටම. ඒකට බාධාවක් නැහැ. කොහොමද කාලයක් ඉඳලා ඉන්නවද? ඒ ඒ බඹසලේ සාස් ප්‍රමාණ කියලා. කවුරුද ගම්බලෝ ගිහිල්ලා අහව අවුරුද්දෙන් වයිපදින්න බැරි. අවුරුද්දෙන් එන්න බෑ. ඈ ඒ හැමෝටම බෑ නෑ නෑ හැමෝටම බෑ කියන්නේ නියත විවරණ ලබාගත් බෝසතුන් වහන්සේලා පමණයි අතරකදී එන්න පුළුවන් වෙන්නේ අනික කාටවත් එන්න බෑ බැරි කාරණා මොකද තමන් උපන්න භවයෙහි බැඳීම නිසා තමන් උපන්න භවයෙහි භවනිකාන්තික ලෝභය කියලා බැඳීමක් තියෙන. ඒ නිසා එන්නේ නැහැ. නෑ අෂ්ට දුස්සක්යෙන් තමයි කියන්නේ. ඉතින් අසඤ්ඤ තලයේ අරූප තලයනේ ඒ ඉහළ තැන් වලින් අසඤ්ඤ තලයයි අරූප තලයයි. ඒ වාට ඉතින් බෞද්ධෝ යන්නේ නෑනේ. අස අරූප ලෝකෙට නම් යනවා. අසඤ්ඤ තලය කියන්නේ බොහෝ සෙයින් අබෞද්ධ යෝගීවරු. අසඤ්ඤ තලයට. අරූප ලෝකයට යන්න පුළුවන්. එහෙයි ඉතින් චතුරාර්ය සත්‍යයේ කලින් සෝවාන් වෙලා නොහිටියා නම් එහෙදීන් මාර්ගඵල ලබන්න. ඒක අභවය කියන්නේ. සෝවාන් වෙලා ගියොත් පුළුවන්. ඉතිරි මාර්ගඵල ලබන්න. අය පහල දෙන්නේ නැති එදිම රහස් වෙනවා. ඇත්තමයි ඒ ත්‍රිසං ආත්මේ උපන්නනම් ඉතින් ආත්භාව දහස් ගණන් දසදහස් ගණන් තව තවත් ඒ දුක් ජීවිත වල පස්සේ තමයි යන්නේ. ඉතින් හැබැයි මෙහෙම එකක් තියෙනවා. නියත නිසිදුට නොගත් කෙනෙක් නම් ඒක නැත්තා කල්ප විනාශ වෙනකොට සුගතියට එනවා. එතකන් ඉතින් මේ දුක් විඳින්න වෙනවා. දැන් හැම ත්‍රිසං සතා, പ്രേතයන්, අසුරයන් එතකොට නිරිසතුන් අතරින් නීති විස්තුති ගස්කාරය හැර ඔක්කොම ඉන්නෝන්නේ බඹලෝ යන්නේ. කල්ප විනාශෙදි. ඉතින් මහා කල්පයක අන්තර කල්ප 80ක් නම් තියෙන්නේ. ඒ 20යි මේ ලෝකේ මිනිස්සු ඉන්නේ. අනිත් කාලෙන්නේ බඹලෝ. අනිත් කාලෙන්නේ බඹලෝ කොල. ඒ නිසා මේ කාන්තා පස්සට ධ්‍යාන වඩන්න පුළුවන්. ඒ වඩන්න අර සූකර කෝටිකා කතාවේ අහලාදී අහලා නැද්ද? දැන් නම් හතයි කාලා. බුද්ධ පූජාව කවුද ලෑස්ති කරන්නේ? එහෙනම් සාමාජික කියන්නේ ආ ආ. සම්මත විවේකයක් ගන්නවා. නෙක්ස් කියලා ඉවරලා යනවා. එතකොට සෝකර පෝතිකා කියලා බුදුරජාන් වහන්සේගේ කාලේ ඉරි පැතික්කයක් හිටියා. බුදුරජාණන් වහන්සේ පිටිසුඟා යනකොට කඩිගහනවර මේ පහළ ගොඩක කුණ අවස්ථාවසේ නිහිරි පැටිච්ච බුදුරජාණන් වහන්සේ සිනා පහළ වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ මොකද සිනා පහළ වුණේ? ආනන්දේ බලන්න මේ ඉරි පැටිච්ච බමුණෝ හිටිය කෙනෙක් නේද? ඉතින් ඇහව පිළිවෙල. කාශ්‍යප බුද්ධ ශාසන කාලයේදී කිකිලිය. ඒ කිකිලිය මිහිණින් වහන්සේලාගේ ආශ්‍රමයක් ආශ්‍රයයෙන් වෙන ඉස්සර හැසිරෙනවා. ওই දාන ඉඳුල් ටිකක් කකා. මේ කිකිලියට බුදුබණ ඇහිලා ඇහිලා හිතට හැදිලා. රජ කුමරියක් වෙලා උපන්නා. ඒ රටේ උබ්බරී කියලා. ඒ රජ කුමරිය පෙර වාසනාවට ඒ මිනිස්සුන්ට පැවිදි වුණා. පැවිදි වෙලා මේ ওই වැසිකිලි වලවල් තියෙන්නේ. ඒ වැසිකිලි වලන්නොල මෙහෙණින් වහන්සේගේ වැසිකිලි මෙහෙණින් වහන්සේලාට තියෙන විලේ නීතියක්. වැසිකිලි වල වහන්න තහනම්. ඒකට ඒ වැසිකිලි වලේ සිලිසිලි ගාලා පණුව දැක්කා. දැක්කාම කුලවක සංඥාව ඇති වුණා අසුබ භාවනා කුලවක සංඥා. ඒකෙන් ප්‍රථම අධ්‍යාන ලබාගෙන බබලෝලිය. බ්‍රහ්මකාරී සත්‍ය උපන්නා. ඉතින් බබලව ඒ නිමිත අවශ්‍ය කාලයක් ඉඳලා ආවායතනයක් මනුෂ්‍ය ලෝකෙට බරණැස් නුවර සිටු කුමරියක් වෙලා උපන්නා. දවස් වරක් තවත් ඒ නගරෙම තැනක උපන්න ඒ කුමාරයෙක් වෙලා. ඊට පස්සේ මේ ඇවිල්ලා උරුපැති ඉරිපැතික්යක් වුණා. ඒ සංසාර ස්වභාවය. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කිනාපහල කරේ නිකන් නෙමෙයි අනාගතයේ මේ ඉරිපැතිකය සහස් වෙනවා මේ බුදු සසුනේ. පස්සේ ඉතින් ඔය ඒකට බුදුජානක විශේෂ දේශනාවක් කළන සංහා වර්ගී ගාථාවක් කියනවා යථාපමූලිය අනුපද්ද වේදන්නේ යථාපමූලිය අනුපද්ද වේදන්නේ සින්නෝ කුරුක්කෝ පුනරේව රූහති එවම්පි සංහානසේ අනුහතේ නිබ්බත්ති දුක්ඛ මුදම් පුනප්පුන යම් කිසි ගාහක මුල නොසින්ද අතු කතර සිඳිනවානේ මුල ශක්තිමත් තියෙන නිසා ගහ නැවත දලු දාන අතු කතර හැදෙනවා ඒ වාගේ තෘෂ්ණාව සහ මුලින් උදාන්නේ නැතුව ධ්‍යාන වඩලා බඹලෝ ගියා. අයමත් මේ දුක්ඛිත ජීවිතවල තියෙනවා. එසා තෘෂ්ණාව සින්දුත් තමයි නැත මේ දුකටපත් නොවන්නේ කියන එක තෝරලා දෙමින් ඒ ගාථා දෙසුවා. ඊට පස්සේ මේ ඊරිපැතිස්සේ ඒ ආත්මෙන් චුත වෙලා ගිහින් උපන්න කාබලිපත්තනුවේ මේ මේ ඒත් මේ වැඩි පුත්‍රයෙකු දුවක් කියලා. තා සුක්කාරක පතුලේ තවත් කෙනෙකු උපන්න. ඊට පස්සේ ගියා ස්වර්ණ දීපේ. කියන්නේ බුරුම රටේ. එහෙකින් රජ කුමරියක් වෙලා උපන්න. ඔය කිනක් අප්‍රමාණ පින් කිදිලා තියෙනවා මේ මාර්ගය නැහැටි. ඊට පස්සේ ඒ කාලේ පින් කරලා පින් කරලා ලංකාවේ උපන්නා. රුහුණේ ලංකාවේ ඉපදිලා දුටුගැමුණු මොදජ්ජිලුවන්ගේ අමාත්‍යයෙක් හිටියා ලකොණ්ඨක අම්බරිය කියලා. එතුමාගේ බිරිඳ බාටපත් වුණා. ජීවත් වුණේ සික්කමහාරාමේ. එක දවසක් ඔය තුලාදාර පබ්බත කියලා තේනානේ නිමලුව සේනාසනයක් දැන් නිමලුව කලංගර තිස්ස පබ්බත කියලා කියන එකට. ඒ පර්වතයේ තියා මහා අතුල කියලා රහතන් වහන්සේ නමක්. මේ රහතන් වහන්සේ සිතමහානා පින්නපා දෙනකොට මේ කියන අමාත්‍ය දේවිය දානි පිළිගන්නවා. ඒ රහතන් වහන්සේ ආශ්‍රමයට ගිහිල්ලා සංඝයාට කිව්වා අපේ බුදුරජාණන් වහන්සේ සිනා පහල කළ ඊරිපැටිසු මට දාන් දුන්නා කියලා. ඕක කටින් කට මෙතනේ ආරංචි වුණා. එතකොට මෙතන මහා සංවේගයක් ඇති වුණකොට ඇත්තට පෙරවිසු ආත්ම තේන ධාතිකුණ ඥානෙ පහළ වෙන එක ධ්‍යාන බලයක් නෙමෙයි. ඒකත් එක්තරා කුසල විපාකයක්. ඉතින් ඇත්තටම එතුමිය ලොකු සංවේගයකට පත් වෙලා තමන්ගේ ස්වාමියාට වැඳලා මෙහි නිසාස්නේ පැවිදිුණා. පැවිදිලා මහා සතිපට්ඨාන සූත්‍රය අහලා සෝවන් වුණා. පිසුමහරාම. අර කියපු කලාධාර පර්වත සේනාසනයේදී ආශීවිසෝම සූත්‍රයන රහත් වුණා. පසු කාලයේ සිසුමිය හිරිනුවම් පානකොට ওই විස්තර ඔක්කොම ප්‍රකාශ කළා අනිත් අය සංවේගයටපත් කරලා පිරිනුවම් පෑවා. මේ සංසාර ස්වභාවය කියන්නේ. ඔන්නතන සඳහන් වුණානේ ධ්‍යාන වඩලා හිටියා කියලා අයමත් වෙනවා කියලා පාසහයතනේ. ඒ වගේ සුදු වෙනවා. ඒ නිසා දැන් එතන තුනනේ රාජකුමාරිය නැවතිලා ධ්‍යාන වලට ලඟු ලෝකෙ. ඒ නිසා බාධාවක් නැහැ. දැන් යන්න පුළුවන් නම් වඩන්න ධ්‍යාන. බැරිනේ. හිතන්න පුළුවන් නේද? පුළුවන්. දැන් අර අපි ඔය බුරුම රටේ යන ආරණ්‍යේ ඉන්නවා එක අම්මා කෙනෙක් දැන් අවුරුදු 6කට ඉස්සර අපි දැක්කා. දැන් නම් ඇද්ද දන්නේ නැහැ. එතුමිය අවුරුදු දෙකක් තුනක් එතන භාවනා කරනවා. එතුමියගේ දරුවෝ 9 දෙනෙක් ඉන්නවා. පුතාල 6 දෙනයි, දූවරු 3 දෙනයි. එයින් පුතාල 3 දෙනෙක් මහානදම් පුරනවා. දූවරු 3 දෙනෙක් ඒ දසතිල් සමාදන් වෙලා මහානදම් පුරනවා. අනිත් 3 දෙනා ගෙදර බලාගෙන ඉන්නවා. ඒගොල්ලෝ මණ්ඩලයේ මේ ඉන්නේ ඇතම්ම 600කට මෙහා තැනක අත්ත සමාපatti ලැබලා විපස්සනා ඥාන මුදුනටම ගිහිල්ලා බලන්න ඉතින් මේ උපාසකම්ම දරුවෝ නවදිනු කම්ම කෙනෙක් නම් කොච්චර වාසදනේ නමුත් අර නියම උපදේශය තුළ වඩාපු නිසා නියම ලෙසට ධ්‍යාන සමාපatti පුදවාගෙන විපස්සනා වඩලා ඉතියි ඒ ඒ දරුවන්ගේ පියක් වෙන භාවනා කරලා එයාට බැරි වුණා. එයා වයෝවෘද්ධ වගේම ලෙඩ රෝග තියෙනවා. ඇඟ හුඟක් බරපතලයි. ඉතින් ඉරියව් පවත්වන්න අමාරුයි. මම මේ කියන්නේ ගැත්තට උපාසිකාවන්ට ධ්‍යාන වඩන්න පුළුවන්. දැන් එතන ඉන්නවා මට මතකයි දැන් 97 අවුරුද්දේ අපේ සම්මුඛෝණ එතන භාවනා කරපු දෙමළ ජාතික දසසිල් මෑණි කෙනෙක් වයස අවුරුදු 19යි. අස්ස සමාපatti ලබා විපස්සනා ඥාන දියුණු කරගෙන. මං කියවා දෙමළ බසින් මට මේ භාවනා මාර්ගයේ ප්‍රතිගත කර දෙන්න. එතුමිය කිව්වා මං දෙමළ වුණාට දෙමළ ඉගෙනගෙන නැහැ. කතා කරන්නේ ගුරු බසේ රටේ. ඒ නිසා එයාගේ අක්කනන් දන්නවා දෙමළ ඉගෙනගෙන තියෙනවා කියන්නන් කියලා ඉතිරුනේ නැහැ. මොකද ලංකාවට මේ මෙහෙම ඇත්තොත් මේ දියුණුවට පත් වෙලා ඉන්න බව කාටක් දහගන්නයි ඒක මම බලාපොරොත්තු නමුත් ඊට පස්සේ වාරය යනකොට ඒගොල්ලෝ වෙන පළාතකට ගිහිල්ලා වෙන සේනාසනයකට ඉතින් සොයාගන්න බැරි වුණා. ඒ නිසා තවත් එතන හිටියා ඒ වගේම දෙමළ ජාතික තරුණ කෙනෙක් පැවිදිලා දවස අනුසම්පන්නයි ධම්ම රත කියලා නම. ඒක ඔය වගේම වයස 19යි. අත්‍ය සමාපatti ලබා විපස්සනා ඥානවල. ඊට පස්සේ ආද අපේ අනුවතයා ත්‍රිපිටක අධ්‍යාපනයේදී ගිහින් තියෙනවා. මේ රංගුල් නුවර. ඔය වාගේ ගිහි පැවිදි හැමෝටම ඒව වඩන්න පුළුවන්. දෙවොල කරන්නේ හොඳම නිවැරදි වූම උපදේශ ඕනේ. අනික නිරෝධකම ඕනේ. විවේකේ ඕනේ. අනික ඉතින් ප්‍රඥාව ඕනේ. නුවණ ඕනේ. මේ ටික තියෙනවා නම් කරන්න පුළුවන්. බැරි දෙයක් නෑ. <laughs> බැරි දෙයක් නෑ. අපේ රටේ වෙලා තියෙන දැන් ලංකාවේ මෙහි මෙහෙනම් හුඟා නිදහස තියෙනවා ලංකාවෙන් අපේ බෞද්ධයන්ට නිදහස බොහෝම අඩුයි. බොහෝම අඩුයි. මේ රටවල හරියට නිදහස තියෙනවා. මේ රටවල ඉන්න නැත්නම් ධ්‍යාන වඩන්න පුළුවන් හරියට උපදෙස් ලැබෙනවා.